මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. සත්‍යං පියහං වන්ති පිටුනේන සබ්බී ආජීව අට්ඨමක සීලං ධම්මං යාසං අනුග්‍රහං සත්ව සීලං දීපනිවන්ති අනුකම්පං පදාය යමං වදාමි තං වදේත නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयाम्पि धम्मं शरणं गच्छामि द्वितीयाम्पि सङ्घं शरणं गच्छामि ततियाम्पि बुद्धं शरणं गच्छामि ततियाम्पि धम्मं शरणं गच्छामि තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 අන්තකේනාධිපන්නස්ස නත්ථි ඥාති සුතානකාති සදහවත් පින්නතුනි අපි මේ දීර්ඝ කාලයක් අනන්ත කාලයක් සංසාර වටවලල්ලේ දුවලා තියෙන්නේ විපරීත අදහස් හතරක් නිසා බව බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගැනීමත් දුක් සහිත දේ සැප හැටියට ගැනීමත් අනාත්ම දේ ආත්ම හැටියට ගැනීමත් අසුභ දේ සුභ හැටියට ගැනීමත් කියන ඒ විපරීත අදහස් හතර නැති කර ගැනීමට අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව අසුභ සංඥාව වැඩි යුතු බව බුදු පියාණන් වහන්සේ වදාලා මේ කියාපු සංඥා හතර නිවනට උපකාර වන හැටි පෙන්눔 කරන අන්දමේ කථාන්තරයකුයි අද අපි මාතෘකා කරගත්තු ගාථාවට අදාළව දැක්වෙන්නේ රජගහනුවර දුගී සෝම්පලු කුලයක දරුවෙකු උපන්නා ඒ දරුවට සෝපාක කියන නම ලැබුණා ඒ දරුවට වයස 4 මාසයක් වෙනකොට පියා කලුරිය කළා ඇති දෙඩි කලේ බාප්පයි වයස 7 විතර වෙනකොට එක දවසක් අද්දා මේ සෝපාකගේ බාප්පා තමන්ගේ දරුවත් සමග සෝපාක කලහ කරනවා කියලා කිපිලා මේ සෝපාක අමුසොහනට අරගෙන ගිහිල්ලා අත් දෙක කඹයකින් බැඳලා ඒ කඹයෙන්ම මලකුණක් සම්බන්ධ කරලා සොහනේ අතහැරලා දාලා ආවා සිවල්ලුන්ට ආහාර වෙන්නේ කියලා. එතකොට මේ මේ දරුවා ඒ ආත්මේම රහත් භාවය ලබන්න පුණ්‍ය ශක්තිය ඇති කෙනෙකු නිසා ධර්මතා වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා රහත් නොවි කෙනෙකුට මරන්න බෑ රහත් වෙනතුරු කෙනෙකුට මරන්න බෑ ඒ ගති ඒ නිසා අර නොයෙකුත් සිවල්ලාදීන් සතුන් ආවත් කිට්ටු වෙන්නවත් බැරි වුණා ඉතින් රාත්‍රී කාලයේ මැදියම් රාත්‍රී කාලයේ මේ සෝපාග දරුවා විලාප තියෙනවා මට නෑ කෙනෙක් නැද්දෝ සොහනේ බඳලා දාලා තියෙන මාව බේරගන්න කෙනෙක් නැද්දෝ කියලා විලාප කියනවා. මහා කරුණික බුදු පියාණන් මහන්සේට මේ දරුවා පෙනී ගියා. මොකද යාර පුණ්‍ය ශක්තිය නිසාම රහත් වෙන්න හේතු සම්පත්තිය තියෙන නිසාම එතකොට බුදු පියාණන් මහන්සේ එක්තරා ගාථාවක් වදාලා සෝපාක මෙහි එන්න බය වෙන්න එපා රාහු රාහුණු හඳ බේර ගන්න වගේ මම ඔබව බේර ගන්නම් තථාගතයන් වහන්සේ දිහා බලන්න කියලා ඒ ගාථාව ප්‍රකාශ කරලා ඉවරනකොට මේ සෝපාක බුදු පියාණන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටිය ළඟම පහළ වුණා. ඒ බුද්ධානුභාවයෙන්ම ඒ වගේම සෝවාන් ඵලයක් ලබාගෙන සෝවාන් ඵලයක් ලබාගෙන බුදු පියාණන් වහන්සේ ඉදිරියේ කෙනී සිටියා. මේ සෝපාකගේ මව ඒ දරුවා ගෙදර ආවේ නැති නිසා බාප්පගෙන් අහලා මුකුත් නොකියන නිසා හැම තැනම සොයලා ඉවරලා කල්පනා කළා බුදුවරු අතීත අනාගත වර්තමාන හැම කාලයක් ගැනම දන්නවා සමහර විට බුදුරජාණන් වහන්සේ දන්නව ඇති මගේ පුතා කොහෙද ඉන්නේ කියලා ඉතින් සොයාගෙන ගියා බුදුරජාණන් වහන්සේගේ ළඟට යනකොට බුදු පියාණන් වහන්සේ අර සෝපාක නොපෙනෙන ආකාරයට 이르දීන් අදිෂ්ඨාන කළා ඉතින් ඇවිල්ලා අහුවාම මෙන්න මෙහෙම මගේ දරුවා නැති වෙලා කොහේද කියලා සොයාගන්න බැරුව මම සොයනවායි භාග්‍යතුන් වහන්සේවත් දන්නවද කියලා ඇහුවාම බුදු පියාණන් වහන්සේ අන්නර ගාථාව වදාලා නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්ධවා අන්තකේනාධිපන්නස්ස නත්ති ඥාතිසුතානතා පුත්‍රයෝ තමාට ආරක්ෂා පිණිස නොවෙත් පියාවත් නෑයෝවත් Tamanට ආරක්ෂාව පිණිස නොවේ. මාර්යා අන්තක කියලා කියන්නේ මාර්යා. මාර්යා ඉදිරිපත් වුණු අවස්ථාවේ න්යායන්ගෙන් ආරක්ෂාවක් නොලැබී කියන එකයි ඒ ගාථාවේ අදහස. ඒ ගාථාව සමගම එක්තරා ධර්ම දේශනාවක් බුදු පියාණන් වහන්සේ කළා. ඒක අහලා අර සෝපාකගේ මව සෝවාන් ඵලයට පැමිණියා. සෝපාක දරුවා රහත් භාවයට පැමිණියා. ඊළඟට බුදු පියාණන් වහන්සේ අර 이르දිය ඉවත් කළ හැටිය මම දුටුවායේ පුතා ඉන්නවා බුදු පියාණන් වහන්සේගෙන් දැනගත්තා දැන් රහත් වෙච්ච කෙනෙක් බව අවසර දුන්නා පැවිදි කරන්න. ඉතින් සෝපාක ඒ පොඩි දරුවා දැන් පොඩි හාමුදුරු කෙනෙක්. එක දවසක් දා බුදු පියාණන් වහන්සේ ගන්ධකුටිය ඒ සෙවනේ එලිමහානේ සක්මන් කරනවා බලන් ඉඳලා මේ සෝපාක පොඩි හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට වැඳලා අවසර අරගෙන ඒ විදිහටම සක්මන් කරන්න පටන් ගත්තා. මේක දැකලා බුදු පියාණන් වහන්සේත් මේ හුරු බුහුටිකම දැකලා ප්‍රශ්න 10ක් ඇහුවා. එක කියන්නේ මොකක්ද දෙක කියන්නේ මොකක්ද කියන ආකාරයට ධර්මයට අදාළ ප්‍රශ්න 10ක් ඇහුවා. බුදු පියාණන් වහන්සේ යම් උත්තරයක් බලාපොරොත්තු වුණා නම් හරියට ඒ උත්තරයම මේ සෝපාක පොඩි හාමුදුරුව දුන්නා. ඒකට පැහැදිලා බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට උත්තර දීම පමණකින්ම උපසම්පදාවට සුදුසු හැටියට සැලකලා උපසම්පදාව අනුදැනවදාලා මේක විශේෂ සිද්ධියක් මේ අද පවා ශාසන ඉතිහාසයේ ඒ අලුතෙන් පැවිදි වෙන අයට පවා කියන්න ලැබෙන කියවන්ට ලැබෙන කාරණයක් තමයි කුමාර පඤ්ඤ නමින් හැඳින්වෙන මෙන්න මේ ප්‍රශ්නෝත්තර මාලාවත් ඒ වගේම පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදා කියලා කියන විශේෂ උපසම්පදාවක්. ඒ සෝපාක පොඩි හාමුදුරන් වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ අනුදැනවදාළ විශේෂ උපසම්පදාවක් යනත් ශාසන ඉතිහාසයේ කියවෙනවා. ඉතින් ඒ තරම් විශේෂත්වයක් ඇතිව රහත් වෙලා ඉවර වෙලා අත් අවුරුද්දේදීම අර තරම් උපසම්පදාවක් බුදු පියාණන් වහන්සේගෙන් ලබා ගන්න තරම් පුණ්‍ය ශක්තියක් ඒ සෝපාක දරුවට ඇතිවීමට අතීත හේතුවත් ඒ කතාවක් දක්වනවා. ඊට කල්ප 94කට කලින් සිද්ධාර්ථ නැමැති බුදු පියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන කාලයේදී මේ සෝපාක බ්‍රාහ්මණයෙක්ව ඉපදිලා බමුණන්ට අයිති ඒ ශිල්ප ශාස්ත්‍ර එහෙම ඉගෙනගෙන ඉවර වෙලා ඉහිගේ ගැන කලකිරිලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා එක්තරා පර්වතයක වාසය කළා බුදු පියාණන් වහන්සේට පෙනී ගියා මේ තාපසයාගේ ජීවිතය ළඟදී නැති වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ සිද්ධාර්ථ බුදු රජාණන් වහන්සේ එතැනට වැඩම කළා එතකොට මේ පර්වතය සුද්ධ කරමින් සිටින අවස්ථාවයි මේ තවුසා බොහොම ශ්‍රද්ධාව ඇති කරගෙන ප්‍රසාදය ඇති කරගෙන බුදු පියාණන් වහන්සේට මල් වලින්ම ආසනයක් සකස් කරලා පනවලා දුන්නා බුදු පියාණන් වහන්සේ එතන ඒ මල් ආසනයේ වැඩ ඉඳගෙන අනිත්‍යතාවට අදාළ අනිත්‍යවත සංඛාරාදී වශයෙන් මේ අනිත්‍යතාවට අදාළ යම් කිසි ධර්ම දේශනාවක් කළා ඒක අහලා අර බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණයින්ට පුරුදු නিত্য සංඥාව අතහැරලා අනිත්‍ය සංඥාවට හිත යොමු කරගත්තා ඒ වගේම ඊට පසුවදාම කාලක්‍රියා කරලා දිව්‍ය ලෝක ඒකදිලා මේ දැන් සිට ඒ දිනු කරගෙන ආපු භාවනා බලයම උපකාර කරගෙනයි කියලා සඳහන් වෙනවා මේ අවස්ථාවේ මේ තරම් ඉක්මනින් රහත් භාවය ලබා ගත්තේ. ඉතින් මේ සෝපාක ප්‍රවෘතියේ ඒ ඒ කථාන්තරයේ කටු සටහන එහෙම නැත්නම් සැකිල්ල ඕකයි. දැන් අපි මේක තුල තියෙන කථා රසය ධර්ම රසය මතු කරගන්න බලමු. මේ සෝපාක දරුවගේ ජීවිතය අපට බලනකොට පේන්නේ බොහොම අනාථාන්දමින් බොහොම සංවේග ජනකාන්දමින් ආරම්භ වෙන බවයි අර වගේ දුගී සොහොන් පළු කුලයක උත්පත්ති ලැබුවා ඒ වගේම කුඩා අවදීදී පියා නැති වෙලා අර කුඩම්මගේ සැලකිලි වගේ කුඩප්පගේ සැලකිලි ලබන්න තරම් ඒ අවාසනාවක් ඇති වුණ බවයි පේනෙන්නේ ඒ වගේම ක්‍රූර විදියේ දඬුවමකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ පැත්ත එහෙම වුණත් අපි අර නිවන ගැන කල්පනා කරලා බලනකොට ඒ අත්දැකීම් ඒ අත්දැකීම් ඒ වගේම ඒ පෙවුපන් පරිසරය සෝපාක ඒ දරුවාට නිවනට උපකාර වෙන්න ඇති. අපි බොහෝ අවස්ථාවල මතක් කරනවා ධර්මයේ සඳහන් වෙන කීමනක් නුනත් මෑත යුගයේ ව්‍යවහාරයේ තිබෙන ඔය විශ්වලාගත් ආශිර්වාද කියලා කියනවා. ඊළඟට ඔය සිංහල අපිට පුරුදු කීමනක් තමයි පැමිණි දුක් පැණි රසයි කියලා කියනවා. ඊළඟට තව කියනවා ඔය හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා ඕවා තුලින් අපි මේ ජීවිතයට එකතු කර ගන්න බලන්නේ අපේ සමහර විට දිවි නසා ගන්න පවා පෙළඹෙන අන්දමේ ඒ සිද්ධි තුලින් නිවනට උපකාර වෙන වටිනා දේවල් අපට අත්දැකීම් එහෙම නැත්නම් අර කියාපු අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා ආදී වඩන්න හොඳ අවස්ථාවල් උදා වෙනවා ඒ විදිහට හිතනකොට මේ සෝපාක දරුවා අර සොහොන් පරිසරයක උත්පත්තිය ලැබීම වෙස්පලාගත් ආශිර්වාදයක් වෙන්න පුළුවන් නිරන්තරයෙන්ම අනිත්‍යතාව සිහිපත් වෙනවා අසුභ සංඥාව මිනිස්සුන් ඇවිල්ලා හඬන වළපෙනවා ඒ දකින්න ලැබෙනවා දුක්ඛ සංඥාව ඒ වගේම ආයතන මානාත්ම සංඥාවක් තියෙන විශේෂයෙන්ම මේ අතුත අධ්‍යක්ීම් කීපය අර ඒ බාප්පා ඇවිල්ලා අර බැඳලා දැම්මට පස්සේ මලමිනියක තියලා බැඳ පස්සේ ඔන්න හොඳටම අර අනාත්ම සංඥාව දුක්ඛ සංඥාව වැටහෙන්න ඇති. ඒවා තුලින් ඒවායින් සිත සකස් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේගෙන් අර ධර්මයට අදාළ යමක් අහන්න ලැබුණ හැටිය ඒ වායේ නියම ඵලය නිවන් ඵලය සෝපාක දරුවාට ලබා ගන්න පුළුවන් වුණා කියලා අපිට හිතා ගන්න ඉඩ තියෙනවා ඒ තුලින් අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවලත් ඒ විදිය නොයිකුත් අපට අප අප අසුල් කරන අයට නොයිකුත් විදිය විපත්ති දුර්භාග්‍ය තත්ත්ව එනවා ඒවා අපි දැනගන්න ඕනේ ඒවා වෙස්වලාගත් ආශිර්වාද බවට පත් කරන්න කොයිතරම් කළුවලාවල් ආවත් ඒ වායේ මේ රිදී රේඛාව දිහා බලලවත් අපේ ජීවිත ඒවායින් පොහසත් කරගන්න ධර්මයෙන් පොහසත් කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. අර පැමිණි දුක් පැණි රසයි කියනවා වෙනකොට පැමිණි දුක් නිවන් රසයි කියන්න පුළුවන් තත්වයට අපි ඒවා අර සංඥාවල් අර කියාපු අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා ආදියට යොමු කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. එතකොට ඊළඟට ඒ වගේම කල්පනා කරලා බලනකොට මේ සෝපාක ඊළඟට පොඩි හාමුදුරන්ගේ ජීවිතේ එතනත් හුඟක් දේවල් තියෙනවා අපට පොඩි දරුවන්ගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන වැඩි හිටියන්ට දැන් ඒ වගේම පොඩි දරුවන්ගේ සිරිතක් තමයි වැඩි වැඩි හිටියන් අනුකරණය කිරීම දැන් මේ පින්නතුන් උනත් දන්නවා ගෙවල් වල ඒ තමයි දරුවන් අම්මලා තාත්තලාගේ අර ලොකු සපත්තු දාගෙන එහාට මෙහාට යනවා අපේ අම්මලා තාත්තලා මෙහිම යන්නේ කියලා අන්න ඒ වගේ මේ සෝපාක පොඩි හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ සක්මන් කරනවා බලාගෙන ඉඳලා අනුකරණය කරමින් ඒ විදිහටම සක්මන් කරන්න පටන් ගත්තා. හුරු බුහුටි යන්දමින්. ඒකට ගැළපෙන විදිහට තමයි බුදු පියාණන් වහන්සේ කාරුණික පිය කෙනෙක් දරුවෙකුගෙන් 6 4 දන්නවද 10ට ගණින්න දන්නවද කියලා දැනගන්න අහන ප්‍රශ්න වගේ ප්‍රශ්න 10ක් ඇහුවා. ඒවා කෙටියෙන් පමණයි කාල වේලාව හැටියට කියන්න පුළුවන් වන්නේ. ඒ ගැඹුරු ධර්ම කාරණා අඩංගු උත්තරයි සවපාක පොඩි හාමුදුරුවෝ දුන්නේ. බුදුහාමුදුර එක පාටම ඇහුවා ඉස්සෙල්ලාම ඇහුවා ප්‍රශ්නේ එක කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඒක නාමකින් එක කියන්නේ මොකක්ද කියලා ඇහුවා හැටිය මේ සෝපාක බුදුහාමුදුරෝ කියනවා සියලුම සත්වයෝ ආහාරයෙන් ජීවත් වන්නෝ කියන එකයි. හැම සත්වයාටම විශ්ව සාධාරණ හැමතෙම පොදු එකක්. හැම සත්වයෝම ජීවත් වෙන්නේ ආහාරයෙන් කියන ඒ උත්තරේ දුන්නා. එතකොට ඒක හරි. ඊළඟට දෙක කියන්නේ මොකක්ද කියලා ඇහුවාම නාමයයි රූපයයි කියලා කිව්වා. නාම රූප කියලා කියන්නේ මේ භාවනා කරන පින්නතුන් දන්නවා විදර්ශනා භාවනාවේදී මේ සිතට අරමුණු වන හැම දෙයක්ම මුළු මහත් ලෝකෙම නාම රූප හැටියට ඒ දෙපැත්තටයි වැටෙන නාමයයි රූපයයි විතරයි මෙතන තියෙන්නේ කියන ඒ බෞද්ධ ගැඹුරු දර්ශනයයි. නාමයයි රූපයයි දෙක කියලා ගත්තාම ඊළඟට ඇහුවා තුන කියන්නේ මොකක්ද? එතකොට කියනවා වේදනා තුන. වේදනා තුන මොනවද? දුක සැප මධ්‍යස්ත දුක සැප සහ නොදුක් නොසුව කියලා කියනවා නොදුක් නොසුව කියන්නේ මධ්‍යස්ත වේදනාව වේදනාව වශයෙන් බලනකොට වේදනා ලෝකයට අහු වෙන ඔය තුන දුක් වේදනාව තියෙනවා සැප වේදනාව තියෙනවා ඔය දෙක අතරේ මධ්‍යස්ත වේදනාව නොදුක් නොසුව වේදනාව ඒ තුන හතර කියන්නේ මොකද්ද කියලා අහුවාම කියනවා චතුරාර්ය සත්‍යය කියන්නේ දුක්ඛ සමුදය ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැතිවීම නිරෝධ කියලා කියන්නේ දුක නැතිවීම ඊළඟට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දුකත් දුකට හේතුවත් දුක නැති කිරීම කියන කියන නිවනත් ඊට මාර්ගයක්. ඕකයි හතර. ඊළඟට ඇව්ව පහ කියන්නේ මොකද්ද? ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. මේ බුද්ධ ආගමට අනුව මේ පින්නතුන් අහලා හොඳට දන්නවා. මේ අර සත්‍යා පුද්ගලයා කියන ව්‍යවහාරය වෙනකොට බුදු පියාණන් වහන්සේ මේ මම මාගේ කියන මේ පුද්ගලයා ගොඩවල් පහකට දක්වලා තියෙනවා රූප රූපස්කන්ධ රූප ගොඩක් වේදනා ගොඩක් සංඥා ගොඩක් සංස්කාර ගොඩක් විඥාන ගොඩක් කියලා ඉතින් ඔන්න ඕක තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. මේ ගොඩවල් පහ අල්ලාගත්තු තැන මමෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් කියන ඒ සංඥාව තියෙන වැරදි අදහසක්. නමුත් එහෙම දන්නවා. ඒවන්න එතකොට පංච උපායක ස්කන්ධ ලෝකය කියලා කියන්න පුළුවන්. එතනත් සමස්තයක් තියෙන. මේ හැම ප්‍රශ්නයකටම දෙන උත්තරය තුල තියෙන සමස්තයක්. එක එක පැති වලින්. පංචස්කන්ධය එතන. ඊළඟට හය කියන්නේ මොකක්ද කියලා හැරුවාම කිව්වා ආධ්‍යාත්මික ආයතන හය. ආධ්‍යාත්මික ආයතන හය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මන කියලා කියන මේ තමා තුල තියෙන මේ ඉන්ද්‍රිය හය ආශ්‍රයෙන් තමයි අපි මේ ලෝකයක් අඳුනගන්නේ සලායතන ලෝකය කියලා කියනවා මේ ලෝකයක් නිෂ්පාදනය කරන්නේ කොටින්ම කියතොත් මෙන්න මේ ඇස කන නාසය දිව කය මන කියන මෙන්න මේවයින් ඒකයි හය හැටියට මේ සෝපාකහාමුදුරුවෝ එතෙන් දිදැක්වේ බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වුණු ආකාරයටම ඊළඟ හත කියන්නේ මොකක්ද කියලා ඇහුවාම සත්ත බොජ්ජංග කියලා කිව්වා බොජ්ජංග හත සති ධම්ම විචය විරිය පීති පස්ස අධි සමාධි උපේක්ඛා නමින් ඔය දැක්වෙන ඒ අවබෝධයට අවබෝධය කියලා කියන්නේ රහත් බවට හෝ බුදු බවට හෝ උපකාර වන්නා වූ කාරණා හතක පිළ ගැස්මක් තමයි බොජ්ජංග සත්‍ය බොජ්ජංග ඊළඟට ඇහුවා අට කියන්නේ මොකද්ද ඒකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන අපි අර සිංහලට දක්වනකොට හරි දැකුම් හරි පැතුම් හරි කියුම් හරි කැරුම් හරි දිවි පැවතුම් හරි වෙරදැරුම් හරි සිහි කැරුම්, හරි සිත ඒකඟ කැරුම් ආදී වශයෙන් දක්වන්න පුළුවන්. ඒ ප්‍රතිපදාව සම්පූර්ණ ආරෂ්ඨාංගික මාර්ගය 8 කියන ඉලක්කමට දක්වනවා. ඊළඟට 9 කියන්නේ මොකක්ද කියලා අහුවාම එතන දැක්වුවා මේ මනුෂ්‍ය දීව්‍ය බ්‍රහ්ම ආදී සියලුම සත්වයින් ගේ ඒ භව తত্ত্ব 9ක්. එතන ටිකක් ගැඹුරින් එතන තියෙන නිසා අපි දිගට කියන්න යන්නේ නැහැ. සත්වාවාස 9ක් හැටියට දක්වනවා. සත්වාවාස 9 9 හැටියට දක්වනවා. ඊළඟට 10 කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට දුන්න පිළිතුර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට සම්මා ඥාන සම්මා විමුක්ති කියන ටික එකතු දෙක එකතු වෙන හැටිය රහත් රහත් කෙනෙක් වෙනවා කියන එක ඒ උත්තරේ දුන්නා. එතනින් ඒ Taman රහත් වුණ බවත් ඉබේටම හෙළි වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් අපි සඳහන් කළා. ඒක අවසානයේදී සම්මා ඥාන ඒ මාර්ගය තුලින් ලබන අයහත් ඵල ඥානය ඊළඟට ඒ වගේම විමුක්තිය සම්මා විමුක්තිය. ඒකත් එක බලනකොට 10යි. ඔන්න 10 10 දක්වා කිව්වා. ඉතින් 10ට ගණින්න දන්නවා මේ සෝපාකහාමුදුරුවෝ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අනුදැනව දාලා උපසම්පදා කරන්නේ. ඒ විදිහේ වටිනා ඒ පොඩි දරුවන්ගෙනුත් අපට හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එතන. ඒ ඒ විදිහට ඊටාම හුරු බොහෝටිව බය නැතුව පිළිතුරු දුන්නා ධර්මකාරණා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රසාදය පළ කළා. ඉතින් ওই විදිහට ඒ ධර්ම කතාවේ හුඟක් පැති තියෙනවා. ඊළඟට අපි හිත යොදලා බලමු මෙන්න මේ ධාතාවේ කියන අදහස ගැනත් ධාතාවේ කියුණා දැන් ලෝකයා සාමාන්‍යයෙන් Tamanට ආරක්ෂාව හැටියට සැලකන්නේ මව්පියෝ නම් Tamanගේ Tamanට දරුවෝ ආරක්ෂා වෙනවා ඒ දරුවන්ට පියා එහෙම නැත්නම් නෑයන් ආරක්ෂාව හැටියට සිටිනවා එහෙමයි අපි ලෝකයා අතල තියෙන එහෙම නැත්නම් තවත් නෑයන් Tamanට උපකාර වෙනවා දැන් අර සෝපාක ඒ පොඩි දරුවත් මට නෑයෙක් නැද්ද කියලායි කෑ ගහලා විලාප කිව්වේ නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ පුත්‍රයින්වත් පියාවත් නෑයන්වත් කවුරුවත් මරණය ඉදිරිපත් වුණු වෙලාවේ ඒ අයට බේරගන්න බෑ ආරක්ෂාවක් නෑ. එතකොට මොකද්ද ආරක්ෂාව? මොකද්ද ආරක්ෂාව? දැන් එතන කියනවා නත්ති ඥාතිසු තානතා. තානතා කියලා කියන්නේ ආරක්ෂාව කියන එකට. තාන කියලා කියන්නේ ආරක්ෂාව. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ සංසාරගත ලෝක සත්‍යයට තියෙන එකම ආරක්ෂාව නිවනයි. ඒක නිසා තමයි නිවන හඳුන්වන්න හුඟක් පද යොදලා තියෙනවා. තාන කියන වචනයත් යොදනවා නිවනට. තානං, ලේනං, සරණං, පරහායනං, අමතං ඔය ආදී වචන රාශියක් නිවන හඳුන්වන්න යොදලා තියෙනවා. තාන කියන්නේ ආරක්ෂාව ලෙන ඊළඟට සරණ පිහිට ඊළඟට අමතං කියලා කියන්නේ විශේෂයෙන්ම අමතං කියන්නේ අමෘතය. අමෘතය කියලා කියන්නේ අතීතේ නම් හිටිය අතීතේ බමුණන් අතර එහෙම මතයක් තිබුණේ තාමෘතය කියලා පානයක් දෙවිවරු ගත්ත නිසා තමයි ඒගොල්ලෝ කවදාවත් මැරෙන්නේ නැත්තේ ওই විදිහ අදහසක්. නමුත් බුදු පියාණන් වහන්සේ නිවන හැඳින්වුවේ අමත නමින් අමෘතය. කොහොමද මේක අමෘතය වෙන්නේ? ඒක තමයි ටිකක් ගැඹුරු කාරණය. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ මායාවෙන් බේරෙන්න නම් ඉස්සෙල්ලා මායя අඳුන ගන්නත් ඕන. කවුද මේ මායя? මේ මාර්යා හඳුන්වපු එක තැනක් තියෙනවා රාද කියන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා එක් අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මාර්යා මාර්යා කියලා කියනවා ස්වාමීනි මේ කෙතකින්ද මාර්යෙක් වෙන්නේ මාර්යා කියන්නේ කාටද කියලා ඇහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා රාධ රූපේ ඇතිකල්හි තමයි මාර්යෙක් හෝ මරන්නෙක් හෝ මැරෙන්නෙක් හෝ ඉසිටින්නේ. මේ එක එක ස්කන්ධයක් අරගෙන කියන්නේ රූපස්කන්ධය නේ. රූපය ඇති කල්හි තමයි මාරයෙක් හෝ මරන්නෙක් හෝ මැරෙන්නෙක් හෝ සිටින්නේ. ඒක නිසා රාධ රූපයම මාරය කියලා දකින්න. රූපයම මාරය හැටියට සලකන්න. රූපය රෝගයක් හැටියට, ගඩක් හැටියට, උලක් හැටියට, ව්‍යසනයක් හැටියට, උපද්‍රවයක් හැටියට දකින්න. අන්න ඒ දැකීම තමයි හරි දැක්ම. ඒකයි හරි දැක්ම කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ විදිහටම වේදනාව පිළිබඳවයි. වේදනාවක් තමයි මාර්යා. සංඥාව තමයි මායя සංස්කාර තමයි මායя විඥාණය තමයි මායя කියලා ওই විදිහට දේශනා කරගෙන ගිහින් අන්තිමට මේ එක එකක් පිළිබඳවම මේ එක එකක්ම මායෙක් හැටියට හැඳින්නුවා. එතකොට මේ මායෙ හැටියට දැකලා එයින් මිදීමයි එයින් සිත මුදා ගැනීමයි කොටින්ම කියනවා නම් ඒවා පිළිබඳව තණ්හාව උපාදානය කියලා කියන අල්ලා ගැනීම අතහැරීමයි විමුක්තිය හැටියට දක්වලා තින්නේ අමෘත තත්ත්වයේ හැටියට දක්වලා තිබෙන්නේ ඉතින් රාජහාමුදුරුවොත් අහනවා මොකටද භාග්‍යතුන් වහන්සේ මේ සම්‍යක් දර්ශනීය කියන එක මේ හරි දැක්ම මොකටද කියලා ඇහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒක තියෙන්නේ හරි දැක්මේ උපකාරය මොකද්ද? එයින් ලැබෙන උපකාරය නිබ්බිදා කියලා කියන සසර කල කිරීම. එතකොට සසර කල කියන්නේ මොකටද කියලා ඇහුවා. සසර කල කිරීම ඕන වෙන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව නොයල්ම ඇති කරගන්න අවශ්‍ය නිසා. මොකටද නොයල්ම ඇති කරගන්න කියලා? නොයල්ම කියන්නේ විරාගය. ඒ නොඇල්ම ඇති කරගන්නේ විමුක්තිය. සිත මුදා ගැනීමටයි. මේ පංචස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයෙන් සිත මුදා ගැනීමටයි නොඇල්ම. එතකොට විමුක්තිය මොකටද කියලා ඇහුවා. විමුක්තිය ඕන කරන්නේ නිවන සඳහා. යන්න කියන්නේ නිවීම. නිවීම සඳහා. එතකොට නිවන මොකටද කියලා ඇහුවා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රාධ ඔන්න ඔය සීමාව ඉක්මවලා ගියා. මේ නිවීම තමයි මේ නිවන තමයි අවසාන පරමාර්ථය. මීට එහා දෙයක් නැහැ කියලා එතෙන්දී ප්‍රකාශ කළා. එතකොට මේකින් අපට පේන්නේ මෙන්න මේ අපි මේ මමිය මාගේ කියලා කියන රූප වේදනාදී මේ එක එකක්ම තමයි මායя. මේින් ලැබෙන පීඩනය අපට සාමාන්‍ය ලෝකයේ වැටහෙන්නේ නැහැ. එදිනදා ජීවිතේ අපි මේ මේකට ඇල්ම ඇතිව මේවා අල්ලගෙන ඉන්නේ මායෙක් බව නොදෙන. ටිකක් අපි දවසක් ගත වෙන ආකාරය හිතලා බැලුවොත් මේ රූපය ගැන වුණත් දැන් රූපය මායයයි කියලා කිව්වා. ඉතින් ඒක අපි හිතමු මේ අපි මේ මායя කියන එක වෙනුවට අපි කියමු රූපයයි කියලා. මේ රූපයෙන් අපිට දවසක් තිස්සේ ලැබෙන ගැහැට ගැන කල්පනා කරලා බලනකොට පොළොවට ඉරේලිය වැටෙන්නත් කලින් මේ රූපය කලින් දවසේ වැටිච්ච තැනින් නැගිටවලා අරගෙන හොදලා නාවලා කවලා පොවලා අන්දවලා සන් පවුඩර් ආදියක් දාලා බඩවිත රකින්න තැනට ඇදගෙන යන්න එපාය. ඊළඟට මේකට ඉඳුන් හිටුන් දෙන්න ඕන. ලෙඩ වුණාම බෙහෙත් හේත් සපයන්න ඕන. ওই විදිහට මහා කරදර ගොඩක් මේ රූපය නිසා. අන්න මාර්යා. ඉතින් දෙද්දිත් නොමර මැරෙන්න මරන්න තරමට මේ රූපය නිසා අපිට මේ කරදර තියෙනවා. ඉතින් මේ මැරෙන වෙලාවට මේ කුඩු අතහරිලා යන්න ඇති අකමැත්ත නිසා ඇති කරගන්න ඒ චිත්ත වේදනාවම තමයි මරණ බය කියලා කියන්නේ. නමුත් යම් කෙනෙක් මේ රූපයට ජීවත් ඉන්න කාලෙම රූපයට තියෙන අල්ම අතහැරියොත් අන්න මායාදීන වෙලාවට බය නැතුව අතහරින්න පුළුවන්. අතහැරීමයි බුදු පියාණන් වහන්සේ එතන අර තණ්හාව නැති කිරීම කියලා අන්තිමට මේ රාධා හාමුදුරන්ටත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සම්‍යක් දර්ශනය මගින් තණ්හා ක්ෂය කියලා කියන තණ්හාව ක්ෂය කිරීම නම් වූ නිවන නිවනට ඇති මාර්ගයට මාර්ගයේ ගමන් කරන්න කියලා. මේ මාර්ගයට බහින්න කියලා ආරාධනා කළා රාජට. ඉතින් මේක තමයි මාර්ගය. මේ එක එක ස්කන්ධයක් පිළිබඳව කලකිරීම ඇති වෙන ආකාරයට තමන්ගේ චින්තනය සකස් කර ගැනීමයි. මේවායේ කරදරකාරී ස්වභාවය. මේවා මාරයේ බව හඳුනා ගැනීමයි. ඇතම් කෙනෙකුට මේක නිසා බයකුත් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට මොකක්වත් හිතිරු වෙන්නේ නැහනේ. මේවා ඔක්කොම ඇතහැරියාට පස්සේ. නමුත් ප්‍රශ්නේ මොකද්ද මේ මරණ බයනේ තියෙන්නේ? නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ මුළු මහත් ලෝකෙම දුක මිසක් මම දේශනා කරන්නේ සත්‍යයක් පුද්ගලයෙක් කියලා කෙනෙක් ඇත්ත වශයෙන් ඉන්නව නෙවෙයි, ආත්මයක් ඇතුව නෙවෙයි. නමුත් ලෝකයා තුල තියෙන්නේ මේ මරණය පිළිබඳ බයක්. මේ ශරීර කූඩුව අතහැරලා යන්න බැරි කම නිසා, මේකට තියෙන ඇල්ම නිසා මරණ අවස්ථාවේ මහා කම්පනයක් ඇති වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ඇත්ත වශයෙන්ම මායя මේක එක ස්කන්ධයක්. එහෙම දැකලා මේක පිළිබඳව ඇල්ම අතහරින්න ඕන. සත්‍යයක් පුද්ගලයක් මේ එකකවත් නැහැ. තිබෙන්නේ වැරදි අදහසක් විතරයි. මම මාගේ කියලා ආත්ම සංඥාවක් ලෝකයා තුල තිබෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියනවා. මේ රූප ගොඩම එකක් හැටියට හිතා ගන්නවා. වේදනා ගොඩ එකක් හැටියට හිතා ගන්නවා. සංඥා ගොඩ එකක් හැටියට හිතා ගන්නවා. හිතාගෙන අල්ල ගන්නවා ඒක බදා ගන්නවා. ඒ අල්ලා ගැනීම තුලම තියෙනවා ඒක අතහරින්න වෙනකොට කම්පණය. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ හැම එකක්ම දැන් සත්කාය කියලා කියන්නේ මේ ගොඩවල් ඔක්කොම එකක් හැටියට දැකීම. රූපය සාමාන්‍යයෙන් අපි හරි ඡායා රූපයක් ගත්තත් මේ මගේ රූපය කියනවා. නමුත් මේ ඊ타මත්ම සියුම් මන්දමින් මේක මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ හැම එකක්ම අනිත්‍යතාව ධර්මයට යට. මේක අතහැරුණ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දක්වන විමුක්තිය නිවීම නිවන තියෙනවා. අමෘත తත්වය කියලා කියන්නේ නිවනට ඕක නිසා. නමුත් ලෝකයා තුල සාමාන්‍යයෙන් බයක් තියෙනවා. එහෙම වුණත් අපිට මෙතන මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ නේද කියලා. මේක මේ වැරදි අදහසක්. ඒකටත් හොඳ පිළිතුරක් ඒත් රාජා ආමඳුරුව අහපු ප්‍රශ්නයක් තුලින්ම මතු කරගන්න පුළුවන්. තවත් අවස්ථාවක රාධා ආමඳුරුව අහනවා බුදු පියාණන් වහන්සේගෙන් සත්‍යා සත්‍යා කියලා කියනවා ස්වාමීනි මේ සත්‍යා කියලා කියන්නේ මොන අදහසින්ද එහෙම නැත්නම් කෙතකින්ද සත්වයක් වෙන්නේ අන්න ඊළඟට ඒ සත්වයා කියන වචනෙට විග්‍රහයක් ඒ බලාපොරොත්තු වෙන්නේ නිර්වචනයක්. අන්න බුදු පියාණන් වහන්සේ ඒක විග්‍රහ කරනවා. රාධ රූපය පිළිබඳව යම් රාගයක්, ඇල්මක්, ආසාවක්, පිපාසයක්, තණ්හාවක් කියනවා ඒ රූපය පිළිබඳව ඇලීම නිසා ඒ ඇලීම නිසා තමයි සත්වයේ කියන ඒ අදහසක් එන්නේ. එතෙන්දී බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල කරන්න වගේ මේ එකම වචනේ අර්ථ දෙකකින් යොදනවා. ඇත්ත වශයෙන් ඒක අර භාෂාව දන්න කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. සත්ත්වෝ කියන වචනය දෙආකාරයකට තේරුම් ගන්න පුළුවන්. සත්ත්වෝ කියලා කියනවා ඇත්තා කියන අදහසිනුයි. ඇත්තා සත්‍යයා කියලා කියන්නේ කවුරුත් ඔය ඇත්තයි කියන අදහසම තමයි. අනිත් පැත්තට ක්‍රියාපදයක් හැටියට ගත්තොත් සත්ත්වෝ කියන්නේ ඇලුණු තැන ඇත්තා. ඒක වෙනම ධාතු රූපයකින් එන්නේ මේ වචනේ. එතකොට බැලුවාම එක වචනය. නමුත් අර්ථ දෙකයි. අන්න බුදු පියාණන් වහන්සේ ඒක උපකාර කරගෙන මෙතන මේ සත්ත්ව කියන වචනේ විග්‍රහ කරන්නේ. රූපෙහි ඇලුණු වර්තේනුයි සත්වයක් වෙන්නේ. රූපය තුල 아무තු විදියේ අර බමුණන් හිතනවා වගේ නොපෙනෙන විදියේ ආත්මයක් කියලා ඇඟිල්ලක් විතර පුදුම දෙයක් හරි මොකක් හරි හදවතේ හරි විඥානේ හරි සංගවිලා තියෙන නිසා නෙවෙයි ඒක සත්වයක් වෙන්නේ. රූපය කෙරෙහි ඇල්ම ඇතිතා සත්ව කියන ව්‍යවහාරය තියෙනවා. මේක වර්ධවල තේරුම් ගන්නට කැම මෙතෙන්දී හුඟක් මේ උගත්තු මේ වැටෙන තැනක් මේක. මේ මේ කියන සූත්‍රය තේරීමේදී. බුදු පියාණන් වහන්සේ එතකොට සත්වයක් ඉන්නවා කියලා ගත්තොත් ගන්න තියෙන්නේ මෙච්චරයි. රූපය කෙරෙහි ඇල්ම ඇති තාක් අන්න සත්වයක් ඉන්නවා. වේදනාව කෙරෙහි ඇල්ම ඇති තාක් ඒකේ ඇලිලා ඉන්නවා. අර සත්වෝ කියලා කියන්නේ ඇලිලා ඉන්නවා. රූපයේ ඇලුණු අර්ථයෙන් සත්වයක්. වේදනාවේ ඇලුණු අර්ථයෙන් සත්‍යය. ওই විදිහට සංඥා සංඛාර විඥාන. ඉතින් ඔහොම දේශනා කරලා ඊනාට බුදු පියාණන් වහන්සේ එතනින් නැවැත්තුවේ නැහැ. මේකට හොඳ උපමාවක් දෙනවා. අන්න ඒ උපමාව වඩාත් ගැඹුරින් කල්පනා කරන්න ඕන දෙයක්. ඒ උපමාව මොකක්ද? ඔන්න රාද දැන් ඔය කුඩා දරුවන් දැරියන් සෙල්ලම් ගෙවල් හදනවා වැලි වලින්. එහෙම නැත්නම් පස් වලින්. පංසු ආගාර කියලා කියනවා. පස් වලින් සෙල්ලම් ගෙවල් හදන පොඩි ළමයි එකතු වෙලා. දරුවන් දැරියන්. යම්තා කල් අර දරුවන් අර පස් වලින් හදාපු සෙල්ලම් ගෙවල් පිළිබඳව ඇල්මක් තණ්හාවක් විපාසයක් ආසාවක් ඇති කරගෙන සිටිනවාද ඒ තාක්කල් ඒවා නිසා කම්පන පීඩන ආදියට භාජන වෙනවා සෙල්ලම් ගෙවල් ඇත්ත හැටියට සලකනවා. සෙල්ලම් ගෙවල් සැබෑ ගෙවල් හැටියට සලකනවා. ඒවා එක ක්‍රීඩා කරනවා. ඒවා මගේ කියා ගන්නවා. ඒවා බොහොම Tamanගේ ධනෙ හැටියට සලකනවා. කවුරුවත් අර පස් දැන් අම්මලා තාත්තලා එහෙම ඇවිල්ලා මේ දරුවන් අර මඩ වලින් එහෙම නැත්නම් පස් වලින් ගෙවල් හදනවා දැක්කාම මේ මොන කරදරයක් මොන කරනවද මේ පස් අත ගදා ඉන්නවයි කියලා ඌට පයින් ගහලා මෙව කරොත් එහෙම ඔන්න අඬන්න පටන් ගන්නවා අර පොඩි දරුවෝ. ඒක අර ධනියක් හැටියට ඒක තමන්ගේ ගෙවල් හැටියට හිතාගෙනයි ඒව හදන්නේ. සැබෑ ගෙවල් හැටියට හිතාගෙන. රණ්ඩු වෙනවා. නමුත් මේ දරුවන් පවා මේ දරුවන්ට පවා යම් අවස්ථාවක නුවණ මේරු තත්ත්වයට පැමිණියාට පස්සේ අර අර හදාපු සෙල්ලම් ගෙවල් පිළිබඳ ආසාව නැති වෙනවා. නැති වුණාට පස්සේ වෙන කෙනෙක් නෙමෙයි තමන්. අන්න ඊළඟ බුදු පියාණන් වහන්සේ දක්වනවා යම් අවස්ථාවක අර දරුවන් හෝ දැරියන් අර හදාපු පස් ගෙවල් සෙල්ලම් ගෙවල් අතින් පයින් ගහලා, කඩලා බිඳලා, විසි කරලා, සුණු කරලා දානවා. අන්න ඒවා පිළිබඳ ඇල්ම නැති වුණාම. අන්න ඒ වගේ ඊළඟට ඒ උපමාවත් සම්බන්ධ කරනවා. එසේම රාජ ඔන්න ඊළඟට කියමනක් කියනවා අපිට හිතනකොට බය හිතෙනවා ඒක. කෙනෙකුට බය හිතෙනවා. එසේම රාජ අර කුඩා දරුවන් අවබෝධයේ නුවණ මුහු පුරා ගියාට පස්සේ තමන්ම හදාපු පස් ගෙවල් වලට පයින් ගහලා අතින් ගහලා විසි කරලා සුණු විසුණු කරන්න වගේ මේ රූපය විසිරුවා හරි වූ විසුරුවා හරින්න විනාශ කරන්න බිඳ දමන්න පිඹ හරින්න වේදනාවත් විනාශ කරන්න පිඹ හරින්න ওই විදිහට මේ ස්කන්ධ පහ මේ ගොඩවල් පහ ගැනම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේවා කරන්න පුළුවන් දෙයක්ද කියලා බය හිතෙනවා සමහරවිට මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ විනාශා ගන්න කියලාද කියන්නේ රූපය කොහොමද විනාශ කරන්නේ රූපය කොහොමද විසුරුවා හරින්නේ බිඳ දමන්නේ අන්න එතන ඉඳලා තියෙන්නේ භාවනාවට අදාළ කොටසක් මේ රූපය පිළිබඳව ඝන සංඥාව ඇතිතාක් තමයි රූපය පිළිබඳව ඇල්ම තියෙන්නේ. මේ පින්නතුන් භාවනා කරන පින්නතුන් අහලා ඇති විදර්ශනාවේදී ඝන සංඥාව කියලා වචනයක් තියෙනවා අනිත් පැත්තේ තියෙනවා රාශි සංඥාව කියලා. ලෝකයා තුල තියෙන ඝන සංඥාව. රූපේ එකක් කියලා ගැනීම. එතනමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. වේදනාවත් එකක් කියලා ගැනීම. දැන් වේදනාව අපි හිතමු දැන් කෙනෙක් කියන්න පුළුවන් මට ඊයේ ඉඳලම මේ ධන හිසේ වේදනාවක් තියෙනවනේ. තාම ගියේ නෑ. තාම ඇරුන්නේ නෑ ඒක. ඉතින් අර යෝගාවච අර ගුරුවරයා කිව්වොත් එහෙම ටිකක් හිතේ යොදලා බලන්න. ඔදෙන්ට මානසිකාරය මෙනෙහි කිරීම යොදලා බලන්න ওই වේදනාවට. වේදනාව වේදනාව කියලා කෑ ගහ ගහින් එක නෙවෙයි මානසිකාරය යොදන්න. මානසිකාරය යොදනකොට මේ අර එකේ කියලා ගත්ත වේදනාව ඔන්න තේරෙනවා මෙතන එකක් නෙමෙයි පුපුරු ගැහිමින් ගොඩක් වේදනා ගොඩක් වේදනා රාශියක් මෙතන තියෙන වේදනා රාශියක්. අන්න මානසිකාර්ය තුලින්. ඕකයි යෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ. එතකොට අයෝනිසෝ මානසිකාර්යෙන් වේදනාව එකක් කියලා ගත්තු පුද්ගලයා යෝනිසෝ මානසිකාර්ය යොදනකොට වේදනා ගොඩක් හැටියට තේරුම් ගන්නවා. රූපය පිළිබඳවත් හිම. මේ රූප යම්කිසි කර්මස්ථානයක් මුල් කරගෙන සතිය යොදලා සති සම්පජාඤ්ඤය යොදලා ඒ භාවනා කරන පින්නතාට අනිත් අයට මේකක් හැටියට පෙනෙන රූපය Tamanට තමන්ගේ රූපය පමණක් නෙවෙයි ඒ භාවනාව දිනුනාම බාහිර දේවල් පවා එකක් නෙවෙයි මෙතන රාශියක් හැටියට වැටෙනවා. මෙතන ඒ රාශිය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම ගොඩක්. එතකොට තමයි අර පහන් දැල්ල එකක් නෙවෙයි. ජල ධාරාව එකක් නෙවෙයි. මේ හැම එකක්ම මහ පුදුම අන්දමේ මේ යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන් වැටෙනවා මෙතන තියෙන රාශියක්. මෙච්චර මේ මෙච්චර කල් තණ්හාව නිසා තණ්හාව නිසා අර පස් ගොඩවල් අර වතුර වලින් මේ පොඟවලා ගෙවල් හදන්නා වගේ මේ තණ්හාව කියන දියසීරාව ඒකට තණ්හාව කියලා සිනේහ කියන වචනයත් යොදනවා තණ්හාව නැමැති දියසීරාව දමලා උපාදාන කියලා මේ කියන අල්ලා ගැනීමට පහසු අන්දමට අපි මේ රූපය එකක් කරගන්නවා වේදනාව එකක් කරගන්නවා සංඥාව එකක් කරගන්නවා සංස්කාර එකක් කරගන්නවා විඥානය හිත එකක් කරගන්නවා නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන යථා තත්ත්වේ නම් මෙතන රාශියක් රාශියක් කියන්නේ මේ එක එකක්ම නාම රූප වශයෙන් ඊළඟට වැටෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන නාමයක් රූපයක් විතරයි. මේවා ශීඝ්‍ර ඉතාම කියන්න බැරි තරම් පුදුම වේගකින් රූපය රූපය විනාශ වෙන එක පවා ඉතාමත්ම ශීඝ්‍රයි. ඊට වඩා උපමාවකුත් දෙන්න බැරි තරම් වේගයෙන් හිත වෙනස් වෙනවා කියලා කියනවා. බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඉතින් අන්න ඒ විදිහේ தත්වයක් තියෙන්නේ. එතකොට රාශි සංඥාව මතුවෙනකොට රූපය විසිරලා යනවා. අපි දැන් කිව්වනේ බුදු පියාණන් වහන්සේ කිව්වා රූපය විසිරුවා හරින්න කියලා. රූපය විසිරුවා හරින්න කියලා කියන්නේ මේක කෑලි වලට කඩලා වීසි කරලා දාන එක නෙමෙයි අතපයක පැත්තකට කඩලා වීසි කරනවා ඔළුව වීසි කරලා ඒ දිනසා ගැනීමක් නෙමෙයි මෙතන කියන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය විසිරුවා හරින්න නම් අන්න තමන්ගේ ප්‍රඥාව විදසුන් නුවණ යොදන්න ඕනේ ඒ යෝනිසෝ මානසිකාර හරියාකාරය යොදලා සති සම්පජාඤ්ඤය යොදලා ඒ නියම ආකාරයෙන් භාවනා මානසිකාරය පවත්වාගෙන යන අවස්ථාවේදී ඒ තැනත්තාට තමන්ගේ ශරීරයක් පමණක් නෙමෙයි අනුන්ගේ ශරීරයේ කොටත් ඒවත් පේනවා මෙතන ගොඩක් ගහ දිහා බැලුවත් මෙතන ඉස්සෙල්ලා ගහ කියලා ගත්තු සංඥාව නෙමෙයි කොළ ගොඩක් එකතු කරලා මේ ගහක එල්ලුවා වගේ පේන අවස්ථාවල් තියෙනවා. දිය දිය සීරා එහෙම නැත්නම් දිය ඇල්ලක් දිහා බැලුවත් ඔන්න ඔය විදිහට හැම දෙයක් පිළිබඳව රාශි සංඥාව මතුවෙනවා. එතකොටයි යන්න රූපය විසිරුවා යන්නේ. වේදනාව පිළිබඳවත් අපි දැන් කියපු උපමාවම ඇති. සංඥාවත් එහෙමයි. සංඥාව මිරිඟුවක් හැටියට දක්වලා තිබෙනවා. අපි ඒක නිතර උපමාවට ගන්න දෙයක්. මේ මිරිඟුවට මුවා රැවටෙන්නේ මොකද? මෙතන මේ තියෙන සංඥා තට්ටු ගොඩක් මෙතන තියෙන්නේ. අර ඈත පෙනෙන එක. ඒකට කිට්ටු වෙනකොට ටිකෙන් ටික වෙනස් වෙනවා. නමුත් අර ගත්තු සංඥාව අනුව මෙතන මේ පේන්නේ පේන දෙයමයි මම මේ දකින්නේ කියලා හිතනවා. ඈත මොකක් හරි යමක් පේනවා. ලස්සනට පේනවා. අපි හිතමු එහා පැත්තේ හොඳ ලස්සන කන්දක් පේනවා. ඉතින් ඕක බොහොම වෙහෙස මහන්සි වෙලා එතෙන්ට යනවා. යන තබන තබන අඩියක් පාසා ඊටත් වඩා ඉක්මනින් අර සංඥා මට්ටම් වෙනස් වෙනවා. නමුත් අර අවිද්‍යාව මෝහය නිසා ඒක වැටෙන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා බලලා ආ මං මේ අර එහා පැත්තේදී දැක්ක කන්දයි මේ ඒ දර්ශනයයි දකින්නේ කියලා මෝඩකමින් ආපහු එනවා. නමුත් අර මෙතෙන්ට මේන දර්ශනේ මිරිඟුවක් වගේ. ඒකේ ආයිත් එතෙන්ට ගිහිල්ලා දකින්න බෑ ඒක. එතෙන්ට යනකොට වෙනස්. ඔන්න ඔය විදිහට තමයි මේ හැම එකක්ම ඉතින් හිත පිළිබඳව ඊටත් වඩා මේ හිත තමයි අන්තිමටම මේ ඒ බමුණන් වමනක් නෙවෙයි මේ සාමාන්‍ය අර ඒ ධර්ම ධර්මඥාන එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ලෝක සත්‍යය තුළට වැටෙන තා හැම කෙනෙක්ම හිතුවේ එක්ක රූපය ආත්මය එහෙම නැත්නම් වේදනාව ආත්මය ඒවායින් පන්නන ආත්මය රූපය ආත්මයක් නැහැ කියලා කෙනෙක් ගත්තොත් ඊළඟට වේදනාව අල්ල ගන්නවා වේදනාව ආත්මයක් නැහැ කිව්වොත් සංඥාව අල්ල ගන්නවා ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා විඥාණය හිර වෙනවා විඥාණය නම් ආත්මයමයි කියලා ඉතින් ඒක ඒක ඔප්පු කරන්න වෙන කෙනෙකුට ඔප්පු කරන්නත් බෑනේ ඉතින් ඒක දැඩිව අල්ල ගන්නවා නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ විඥානයේ තියෙන අනාත්ම ස්වභාවය පවා තේරුම් ගන්න එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. නියම ආකාර මෙනෙහි කිරීම තුලින් යම්කිසි අවස්ථාවක් අඳුනා ගන්න පුළුවන්. මේ විඥානීය පවා ඒ අඳුනා ගැනීම තුලින් තමයි යන්න විඥානියත් නිරුද්ධ වෙන්නේ. විඥානීය විසිරුවා හැරීමක්, බිඳ දැමීමක්, විනාශ කිරීමක් කියලා ඒ වචනය යොදන්නේ විඥාන නිරෝධයයි. අවසානයේ මේ විඥානයක් නිරුද්ධ වුණු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. ඔන්න විදිහේ. එතකොට මේ නිවන කියලා කියන්නේ එක මෙතනම තියෙනවා එක අතකින් බලනකොට මෙතනම කියලා කියන්නේ මේ පංචස්කන්ධය. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාළේ. මේ බඹයක් පන්න වූ මේ ශරීරයම මම පෙන්වනවායි ලෝකයක්. ලෝකයේ හටගැන්මත්, ලෝකයේ නිරෝධය කියලා කියන්නේ නිවනත් ඊළඟට ඊට මාර්ගයක්. මින් අපිට පේනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේ දැක්වුවේ අර ප්‍රඥා ඇස. සාමාන්‍ය ලෝකයට තියෙන මසස. මේ මසසෙන් බලලා තමයි මේ ලෝකයා ධන සංඥාවෙන් ගන්නේ. ඊටත් ටිකක් එහාට ගිහිල්ලා අර නොයෙකුත් විදිහේ ධානා මට්ටම් ලබාගෙන අභිඥා ලබාගෙන ඒත් ඒත් ගිහිල්ලා හිර වෙනවා. ওই බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා හිර වෙනවා. ඒත් ආත්ම සංඥාව ඉවත් කරන්න බෑ එහෙමවත්. ඒක ලෝකයා තුල තියෙන අවිද්‍යාවේ ප්‍රතිඵලයක්. අවිද්‍යාවත් අන්නාවත් නිසා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සතිපට්ඨාන ආදී ධර්ම අනුව කටයුතු කරනකොට යෝගාවචරයට යම් අවස්ථාවක තීරෙනවා මේ තමන් අල්ලගෙන සිටින මේ සෙල්ලම් ගෙවල් ඇත්ත වශයෙන්ම සෙල්ලම් ගෙවල් මිසක් මේවා සැබෑ ගෙවල් නෙවෙයි. සැබෑ ගෙවල් නෙවෙයි. ඒකට සැබෑ ගෙවල් නොවේ නම් අර දැන් ඇතම් කෙනෙක් යොදන වචනය තමයි උච්ඡේදය කියලා. ඇතම් කෙනෙක් හිතනවා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය උච්ඡේදවාදයක් කියලා. උච්ඡේදවාදය කියලා කියන්නේ මේ තමන් විනාශා ගැනීම වගේ විනාශ කිරීමක් වගේ හිතන්නේ. නමුත් එහෙම එකක් නෙවෙයි මෙතන. යථා තත්ත්වය දැකීමක්. කොට යථා තත්ත්වය දැකීමට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඇයි මේ යථා තත්ත්වය දකින්නේ? මේ දුක් නැති කරගන්න. ඇයි දුක පිළිබඳ ප්‍රශ්නයයි ලෝකයාට තිබෙන්නේ. ඒකයි ඇතම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේට ඔය බමුණන් එහෙම චෝදනා කළා. ඇත්තා වූ ආත්මයක සත්‍ය වශයෙන් තිබෙන ආත්මයක් විනාශ කරන මාර්ගයක් මේ ශ්‍රමණ ගෞතමයන් කියන්නේ. මේ මේ පෞල් විනාශ කරන ඒ විදිහේ මහ විනාශකාරී දර්ශනයක් කියලා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම නොකියන දෙයකටයි මම මේ මට මේ වැරදි චෝදනාවක් කරන්නේ. මොකද මම එදා ප්‍රකාශ කළේ අදත් ප්‍රකාශ කළේ දුකත් දුකෙහි නැති කිරීමත් විතරයි මා ඉදිරියේ තියෙන ප්‍රශ්නය දුක පිළිබඳ ප්‍රශ්නය මම ඒකට විසඳුමක් දුන්නා දුක නැති කිරීම ඉතින් මට දොස් කියන්න බෑ ඊළඟට පෙන්වුවේ මොකද්ද දුක කියලා කියන්නේ අර කියාපු මායාවේ කතාවටයි එන්නේ මේ රූපයත් දුකක් රූපය බදාගෙන ඉන්න මේ මේ රූපයත් මායෙක් වේදනාවත් මායෙක් එතකොට දැන් අපි අර සෝපාක කතාවේ කිව්වා ඒක මේකට ධර්ම කතාවට කෙලින්ම අදාළ නැත්නම් අපි ඒක කියවුණු නිසා එකතු කරලා ගනිමු. දැන් අර සෝපාක දරුවා මලමිණියකට තියලා බැන්දානේ. මලමිණියකට තියලා බැන්දා. මලමිණිය Tamanට අයිති නැති දෙයක් නේ. එතකොට ඒක නිසා මේ මහා පීඩාවක් වුණානේ සෝපාක ඒ පොඩි දරුවට. දැන් යතිකොට අපි අර රූපය ගැන කියාපු එක අනුව බලනකොට අපටත් පේන්නේ මේ අපි හැම කෙනෙක්ම රූපයට තියලා බැඳලා තියෙනවා. මේ රූපය මේ රූපයත් එක්කයි යන්න වෙන්නේ. අර කලින් කියාපු වගේ ඒක නැගිටවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන, අඳවන්න ඕන, සැම් පවුඩර් දාන්න ඕන. මේ රූපය කරදරේ. එතකොට ওই වගේම තමයි අනිත් එක. අනිත් ඒවත්. ඒකයි බුදු පියාණන් වහන්සේ මේක මායයි කියලා කිව්වේ. අපට අයිති නැති දෙයක් අපිට මේ අල්ලලා බැඳලා දාලා තියෙන්නේ. ඒක ඒ බන්ධනය මේ තණ්හාවයි, උපාදානයයි, අවිද්‍යාව නිසා. මේ ලෝක සත්‍යය. ඉතින් එතන තියෙන්නේ පිල්පෙදීමක් ඇති කරගන්නවා. ඊළඟට තවත් ටිකක් ගැඹුරට යනකොට මෙතන මොකද්ද තියෙන්නේ? එතෙන්දිත් අර පස් ගෙවල් කතාවට එන්න වෙනවා. අන්තිමට මෙතන තියෙන්නේ පස් ගොඩක් විතරයි. පස් ගොඩක් විතරයි. දැන් අර සුහොනෙත් උනත් දැන් සුහොනේ ඒ කාලේ අමුසෝනවල් තිබුණා. දැන් මේ කාලේ නම් ඒව නැති නිසා ඒ අමුසෝනේ හුඟක් දේවල් පාඩම් ඉගෙන ගන්න තියෙනවා. එතන ගිහිල්ලා ශරීරයක් ගිහින් දැම්මට පස්සේ දවස් කීපයක් යනකොට අර අච්චර කාලා බීලා තර කරගන්න බැරි වුණු තරම් තත්වයකට තර වෙනවා. මහත් වෙනවා. මහත් වෙලා ඉදිමිලා ඉදිමිලා නිල් වෙලා පුපුරනවා. පුපුරලා ඊනට හාරේ ගලාගෙන යනවා එක පැත්තකින්. ඊළඟට එය අතර දූරාල සතුන් ඇවිල්ලා කාලා දානවා. කෑලි කෑලි කඩාගෙන යනවා. ඊළඟට අන්තිමට ඇට ටික ඉතුරු වෙනවා. ඒකත් කලක් යනකොට ඒක පස් වෙනවා අන්තිමට. ඔය සෝහන් පිටණිය එක කනත් එකට ගිහිල්ලා බැලුවොත් හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අන්තිමට පස් පස් ගොඩක් විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ওই ධාතු හතරටයි අන්තිමට යන්නේ. ධාතු හතරේ කතන්තරේ විතරයි මෙතන තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරයි. දැන් මේ භාවනා කරන පින්නතුන් දන්න ඔය ආහාර ගන්නකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ භාවනාවක් හැටියට මම මේ ගන්න ආහාරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරයි. මගේ ශරීරය තුල තියෙනෙත් ඒකයි. එතකොට අන්තිමට වෙන්නේ ඒ ධාතු අතර මේ ධාතු අතරට එකතු වෙනවා. හැබැයි ඔතන වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇති කරගෙන තියෙන්නේ මේ අපේ විඥාණය තුලින්. දැන් මේ ශරීරයේ තියෙන ඒ රූපයට සාමාන්‍ය කියන උපාදින්න කියලා කියනවා. දැඩිවම අල්ලගත්තු කොටස තමයි මේ ශාරීරිය හැටියට අපි ඒක බොහොම රැක බලා ගන්න. බාහිරය තියෙන එකට අනුපාදින්න කියලා කියනවා. ඒක ඒ තරම් දැඩිව අල්ලගත්තේ නැහැ. ඒක අපි උපකාර කරගන්න මේ උපාදින්නේ තර කරගන්න, ආරක්ෂා කරගන්න, රැක බලා ගන්න. ඒක තමයි අපි ආහාර පාන ආදිය ගන්නේ. එතකොට උපාදීන කියලා කියන්නේ අර යම් ජීවිතයේ ආරම්භ වෙන අවස්ථාවේදීම අපේ තණ්හාව උපාදානයේ අල්ලා ගැනීම නිසා යම් කිසි මව කුසක හෝ වේවා වෙන තැනක හෝ වේවා අර ධාතු හතරේ කර්මානුරූපව කර්මයට අනුරූපව අපි ඒක සකස් කර ගන්නවා සංස්කාර ශක්තියෙන් සකස් කර ගන්නවා යම් කිසි භවයක් ලබා දෙන ආකාරයට කර්ම බරපතල අකුසල කර්ම තියෙනම් අන්ධයෙක් හැටියට බීරෙක් හැටියට පින් ශක්තිය තියෙනවා නම් ඒ තවත් හොඳට රූපයක් ඇති කෙනෙක් හැටියට ශක්තියක් ඇති කෙනෙක් හැටියට කොයි කොයි හැටියට නමුත් ඔන්න අර උපාදීන්නේ ශරීරය ඊළඟට මව කුසින් බිහි වෙලා පුද්ගලයෙක් හැටියට ලෝකයට ආවා. ඊළඟට තියෙන්නේ උපන්න වෙලාවෙ ඉඳලා ලෝකයේත් එක ගනුදෙනුවක් කරනවා. පළමුවෙම ගනුදෙනුව තමයි හුස්ම ගැනීම. හුස්ම ගැනීම තුල තියෙන්නේ මොකද්ද? මේ අවත තියෙන වාතය මේ ශරීරය තුලට අරගන්නවා. ඒකත් තියාගෙන ඉන්න බෑ මගේ කියලා. ඒකත් පිට කරන්න වෙනවා. ඕක තමයි ආස්වාස ප්‍රස්වාස කියන්නේ. ආස්වාස ප්‍රස්වාස ආනාපාන කියලා කියන්නේ. ඉතින් ඔතනින්ම තියෙනවා අන්න අර ක්‍රියාවලිය. මෙතන තරගයක් තියෙන බෙදිල්ලක්. මේ උපාදීන්නේ රැක බලා ගන්න ගන්න මූලිකම පියවර තමයි ආශ්වාස ප්‍රශ්වාසය. මේ ආශ්වාසය අරගෙන හුස්ම අරගෙන ඒකෙන් මේ ශරීරයේ යම්කිසි ක්‍රියාකාරීත්වයට නවපණක් දීලා ඒ අපද්‍රව්‍ය පිට කරනවා. වාතය පිළිබඳවත් ඒ ගන්න වායුවත් ඒ විදිහට අරගෙන අපද්‍රව්‍ය හැටියට ඉවත් කරනවා ඊයින් ප්‍රයෝජනෙ අරගෙන. ආහාර පිළිබඳවත් එහෙමයි. පාන පිළිබඳවත් එහෙමයි. ඔය ගනුදෙනුව තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියලා කියන්නේ ඔන්න ඔය දැන් ධර්මානුකූලව කියනවා නම් උපාදින්නයත් අනුපාදින්නයත් අතර තියෙන තරඟය. එහෙම නැත්නම් අනුපාදින්නය උපකාර කරගෙන උපාදින්නය රැක බලා ගන්නවා. මගේ කියලා කියන මේ ශරීර කූඩුව බාහිරව තියෙන ඒ රූප ධාතු කොටස් එකතු කරගෙන ඒව මේ ශරීරය ආරක්ෂා කරගන්න පෝෂණය කරගන්නවා. ඉතින් ඔය ඕක තුල තමයි දුක තියෙන්නේ. මුළු මහත් මේ දුක තියෙන්නේ ඒ වගේම භය තියෙන්නේ. මේ ශරීර කූඩුව සමහර විට රෝග පීඩා වලින් අන්තිමටම නොයෙකුත් විදිහේ හිතාගන්න බැරි තරම් භයානක රෝග පීඩා හැදිලා යන්තම් හුස්ම වැටෙනවා විතරයි. සමහර විට කියාවි අනේ මට මීට වඩා හොඳයි මැරෙන්න නැත්නම් කියලා. එහෙම කිව්වට මොකද හදවතේ රහසිගතව තියෙනවා කවුරු හරි දක්ෂ දොස්තර කෙනෙක් හරි ඇවිල්ලා මාව බේරගත්තොත් තව දවසක් හරි මට ජීවත් වෙන්න නැත්නම් හොඳයි. ඔන්න ඔය විදිහටයි. ඉතින් ඒක තමයි තණ්හා උපාදානය කියලා කියන්නේ. ඕක තියෙන තාක් ලෝකයාට සැනසෙල්ලක් නැති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. දැන් අර අර සෙල්ලම් ගෙවල් උපමාවට හුඟක් හිත යොදවන්න තියෙනවා. ඇත්ත වශයෙන් අන්න ඒ කාරණේ හරියට තේරුම් ගත්තොත් මෙතෙක් ඔය බොහොම දාර්ශනිකයෙන් ගැටලුවක් හැටියට දක්වන ඔය බුදු පියාණන් වහන්සේගේ අනාත්ම ධර්මයක් අනාත්ම ධර්ම එක පැත්තකින් කියද්දී එහෙමනම් කොහොමද මේ මේ බුදු පියාණන් වහන්සේ මේ මේවා නැති කරන්න නේද කියන්නේ මේක මහා භයානක දර්ශනයක් නේද කියලා අහනවා. නමුත් බුදු පියාණන් වහන්සේ කියන්නේ මෙතන මේ දුකක් සහ මෙතන මෙතන රෝගයක් කියන අර ගඩක් කිව්වනේ ගඩක් රෝගයක්. එතකොට වෛද්‍යවරයෙක් නම් තියෙන්නේ රෝගය සුව කරනවා මිසක් රෝගය සුව කරලා හැරව ඉතිරි කරන්න බෑනේ. හැරව ඇදලා දාලා ඕන, කටුවත් ඇදලා දානවා, හැරවත් ඇදලා දානවා. රෝගය සුව කරන්න නමුත් මේ ඔක්කොම තියාගෙන මේ රෝගය සුව කරන්න බෑනේ. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් මේ ලෝකයාට තියෙන්නේ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න උපකාර වෙනවා අර කුඩා දරුවන් දරියන් පිළිබඳව මිසෙල්ලන් ගෙවල් කතාව. ඇත්ත වශයෙන්ම වෙන කෙනෙක් ඇවිල්ලා ඒ කුඩා දරුවන් ඒ අවස්ථාවේදී සෙල්ලම් කරන අවස්ථාවේදී අරව කඩලා බිඳලා දැම්මොත් රණ්ඩු වෙනවා අඬනවා. නමුත් ඒ දරුවන්ටම අවබෝධය ආපු වෙලාවේ අන්න අරවට පයින් ගහලා අතින් ගහලා වීසි කරලා සිඳලා බිඳලා දානවා. ඒ විදිහටම දෙයක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ හරි ආකාර තේරුම් ගත්ත කෙනා සම්‍යක් දෘෂ්ටි ඇති කරගත්තු කෙනා අර විපරීත අදහස් ඉවත් කර දැන. විපරීත අදහස් කියන එක අපිට උපමාවට කියන්න හැකි ඔළුව බිම තියාගෙන තන ඉඳගෙන බලන දර්ශනයක් වගේ. එහෙන් පිටිම විපරීත දර්ශනයක්. ඉතින් කොටිම කියතොත් අනිත්‍ය වූ දේ සැබෑ తත්වයේ අනිත්‍යයි. නමුත් නිට්ටය හැටියට සැලකනවා. සැබෑ తත්වයේ දුකක්. නමුත් සැප හැටියට සැලකනවා. සැබෑ తත්වය මමයේ මාගේ කියලා තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. මේ ආත්ම සංඥාව කියන එක යට තියෙන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්. තමන්ට අයිති කරගෙන ඉන්න පුළුවන්. අල්ලගෙන ඉන්න පුළුවන්. තමන්ට ආරක්ෂාව පිණිස පවතිනවා කියන අදහසයි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා තමන්ට තමන්වත් ආරක්ෂා නැහැ. අර බාහිරව සොයන මව්පියන් දූ දරුවන් ආදීන්ගේ ආරක්ෂාවකුත් නැහැ. වෙන කිසිම අන්තිම අවස්ථාවේ සොයන දොස්තරලටත් ආරක්ෂා කරන්න බෑ. ඒත් යම් සීමාවක් තියෙනවා. එතකොට ඒකක්වත් එහෙම විදිහට රැක බලා ගන්න බෑ. නියම ආරක්ෂාව මොකක්ද? මේ හැම එකකම තියෙන තණ්හාව. තණ්හාව අල්ලා ගැනීම අතහැරි තැන අන්න තමන් බලාපොරොත්තු වන සැනසීම තියෙනවා. අපි හිතමු ගෙදරක දොරක වුණත් සමහර විට ඔය වීදුරු බඩුවක් බින්දෙනවා ඇහෙනකොට ඒක පාඩම සමහර විට අපේ කැළඹීමක් එනවා. නමුත් ඒක කලින්ම බින්දිච්ච එකක් බව තේරෙනවා. ඒකෙන් වැඩක් ගන්න බැරි තරම් දෙයක් තේරෙනවා. නමුත් ඒක කම්පණිය අඩුයි. ඒ වගේ බුදු පියාණන් වහන්සේ දක්වනවා මේවා බිඳි බිඳි යන දේවල්. මේ රූපය කියන එක බිඳි බිඳි යනවා ශීඝ්‍රයෙන්. වේදනාව බිඳි බිඳි යනවා. නමුත් අපි මේ ධන සංඥාවෙන් ග්‍රහණය කරනවා මේක මගේ රූපයයි, මගේ වේදනාවයි කියලා. ඒකොට ඒගත්තු වැරදි අවබෝධය වැරදි ග්‍රහණය නිසායි අර කම්පණය ඇති වෙන්නේ. යම් අවස්ථාවක නුවණැස මෙහෙවලා තේරුම් ගත්තොත් මේ මං ජීවත් වෙන කාලෙදිත් එන්නේම අර ඒක තමයි ක්ෂණික මරණය කියලා ඔය දැන් කාරණේ හඳුන්වන්නේ. ක්ෂණික මරණය දකින මොහොතක් මොහොතක් පාසා මේක මගේ නොවන තත්වයට මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වේදනාවත් එහෙම වෙනස් වෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ අර එතන ඊළඟට සතුට එන්නේ අන්න අර ඒ දර්ශනය තුලින්. ඒ කියන්නේ සතුටයි කියලා කිව්වේ අර කලින් ගත්තු පැත්තට නෙමෙයි අවධානය දෙන්නේ මේ මේ දර්ශනයටයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් උඩයි මේක පවතින්නේ. මේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවෙන් තොරව ඒකාන්ත වශයෙන් සදාකාලිකව පවතින ආත්මයක් මේක ගොඩකවත් නැහැ. මේවා ගොඩවල් පහක් විතරයි. ඒ අවබෝධය එනකොට එතෙන්දීම ඒ දකින දකින පමණටම තමයි සැනසීම තියෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ එහෙම දක්වලා තියෙන්නේ. යතෝ යතෝ සම්මසති khණ්ඩාණං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං කියලා ওই ධම්මපදයේ එහෙම ගාථාවල් සඳහන් වෙනවා. යම් කෙනෙකුගේ යෝධාවචරයා සම්මර්ෂණය වශයෙන් අර මානසිකාර්ය තුලින් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදයක් ඇති කරගන්නවා. ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා එතනත්තට. ප්‍රීති ප්‍රමෝදයක් ඒක විදර්ශනාමය ප්‍රීතියක්. ඔය කෑ ගහලා නටලා මත්පැන් බීලා කරන ප්‍රමෝදය වගේ දෙයක් නෙවෙයි. යෝගාවචරයට ඊටාමත් ඈත කැලේක තනිව ඔය යෝගාවචරින් කැලේ වනසතුන් මැද ගිහිල්ලා මේ මොන දුකක් විඳිනවද කියලා සමහර විට කෙනෙක් හිතන්න පුළුවන්. අන්න අර අවස්ථාවේ අර ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. ඒ මොකද අර පංචස්කන්ධයේ මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ආකාරනේ දකින්නකොට ලොකු සතුටක් ඇති වෙනවා. මේක නේද මෙච්චර කල් මම මේ අල්ලන් හිටියේ. දැන් ඉතින් මේකේ අල්ලා ගැනීම ඒ උපාදානයේ බිඳිලා බිඳිලා යනවා. ඒ අවබෝධය තහවුරු වුණ අවස්ථාව තමයි නිවන කියන්නේ. ඒ අවබෝධය පිළිබඳ සම්පූර්ණ පූර්ණ ප්‍රත්‍යක්ෂයයි අරහත් ඵල ඥානිය තියෙන්නේ. එතකොට ඒ යම් කෙනෙක් දුටුවා නම් මේ ජීවත් වෙන කාලේදීමත් මේ පංච උපාදානස්කන්ධය මෙතන මමයි මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මෙතන එකක් නොවේ තියෙන්නේ. රාශියක් ගොඩක්. ඒ එක එකක් පාසාම නාම රූප වශයෙන් මෙතන මේ ඇතිවීම නැතිවීම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ. එතකොට ඒ හේතුප්‍රත්‍ය සම්බන්ධයට හිත යොදන්නේ. එතකොට ඒ පීඩනයක් නැහැ. හිත යොදන්නේ ඒකට මේ වෙනස් වීමටයි. මේ වෙනස් වීම කියන එක ධර්මතාවක් හැටියට දකිනකොට වෙනස් වෙන්න දෙයක් නැහැ එතන. අන්තිමට වෙනස් වුණා කියලා ගත්තු ඒ රූපය ඒක එකක් හැටියට ගත්තොත් තමයි වෙනස් වෙන්නේ. දැන් දකින්නේ වෙනස් වීමට. ඇතිවීම නැතිවීම කොටටයි හිත යොදන්නේ. අන්න එතකොට තමයි අර ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්නේ. ඒක අමෘතය. ඒකයි අමෘතය කියලා කියන්නේ. එතකොට මරණයක් නැහැනේ. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන අමෘතය අන්න අර මරණ භයෙන් මිදීම. මේක හුඹස් බයක්. හුඹස් බියක් කියලා බුදු පියාණන් වහන්සේ දක්වනවා. හුඹහක ණයෙක් ඉන්නවා කියලා හිතාගත්තොත් තමයි බයයි තින්නේ. මේකේ ආත්ම ණයෙක් කියලා ඉන්නවා කියලා හිතාගෙනයි මේ ලෝකයා තුල බයක් තියෙන්නේ. නමුත් යම් අවස්ථාවක දුටුවා නම් මේක නිකන් හුඹහක් විතරයි. මේක ඇති මේක ආත්මයක් නෑ. ඒක හරියට ප්‍රත්‍යක්ෂ වුණා නම් යම් කෙනෙකුට අන්න අවසාන අවස්ථාවේදී එතනත්තාට නැවත තණ්හාවක් නැති නිසාම අල්ලා ගැනීමක් නෑ. මේ භයානකම දේ තමයි මේ අර කියන තණ්හාවත්, ඒ වගේම නොසන්සිඳුණු තණ්හාවත්, උපාදානය කියන අල්ලා ගැනීමත් ඇති තාක් ලෝක සත්වයා මේ ජීවිතයේ සම්පූර්ණ කරගන්න බැරි ප්‍රාර්ථනා බලාපොරොත්තු ඊළඟ ජීවිතයකට දා ගන්නවා. ඊනාට තවත් තැනක ගිහිල්ලා උපදිනවා. ඒ තමන්ට ඕන විදිහට නේ තමන් කරපු කර්මානුව. ওই විදිහට දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරනවා. නමුත් යම් කෙනෙක් තේරුම් ගත්තා නම් මෙතෙන්දිම මේ ශාරීරික රූපය තුලවත්, වේදනාව තුලවත්, සංඥාව තුලවත්, සංස්කාර තුලවත්, එකක් තුලවත් අර කලින් හිතාගත්තු මමයේ කියලා ආත්මය කියලා ගන්න තරම් හරියක් නැහැ. මේක නිස්සාර බව දකින්නවා. දැන් මේ පින්නතුන් නිතර අහලා තියෙන උපමා තමයි මේ එක එක ස්කන්ධයට බුදු පියාණන් වහන්සේ දීපු උපමා රූපය පෙන පිඩක් වගේ. පෙන පිඩ කියන්නේ එකක්ද? ඊළඟට වේදනාව එක දියබිබුළු වගේ. මෙහි වෙලාවේ අර පැන නගින එකක් දියබිබුළු ඇති වෙමින් නැති වෙනවා. සංඥාව කියන එක මීරිඟුවක් වගේ. ඒක අපි කලින්ම කිව්වා. සංස්කාර කියන්නේ කෙහෙල් කඳ වගේ කෙහෙල් කඳෙත් අර හරයක් නෑ ඒක හිඳුටිම තට්ටු තට්ටු ගොඩක් විතරයි පතුරු ඊළඟ විඥානය කියන එක අන්තිමට මායාවක් හැටියට මෙතන නැති දෙයක් ඇති හැටියට මාවා පෙන්වනවා ඒ නැති දේ තමයි යන්න ආත්මය. ඇති හැටියට පෙනුම් කරන එක තමයි මේ මම මාගේ කියලා ඒක අල්ලගන්න එක. එතකොට නැති ආත්මයක් ඇති කියලා හිතා ගැනීම තුලින් මේ ඔක්කොම දුක් ඇති වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව ඒ අවබෝධය තුලින් තමයි කවුරුත් මේ බලාපොරොත්තු වෙන දුක්ඛ නිරෝධය සැනසීම පරම සැනසීම පරම ශාන්තිය අමෘතත්වය ලැබෙන්නේ. ඒකට මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අද වැඩි මේ වටිනා පොයේ දවසක අන්නේ නිර්වාණ මාර්ගයේ ප්‍රතිපදාවට එක්වීම වශයෙන් මේ පින්නතුන් යම් කිසි සීලයක් අදිෂ්ඨාන කරගත්තේ මේ පොහොය අට සීල ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අවබෝධය කරා යන මාර්ගේ අර සෝපාක පොඩි දරුවා ඒ දීර්ඝ කාලයක් මහා පාරමී පුරම පාරමී ශක්තිය ඇති නිසා ඉක්මනින් ලබා ගන්නට හැම කෙනෙක්ම හිතා ගන්න එපා මේ ධර්ම දේශනාවක් ඇසූ පමණින් එහෙම නැත්නම් ගාථාවක් ඇසූ පමණින් මේ කියාපු ගැඹුරු ප්‍රත්‍යක්ෂය ලැබෙයි කියලා ඒ සඳහා ගත යුතු ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ශීල සමාධි ප්‍රඥා වශයෙන්. එතකොට මේ ශීල ඒ පියවරට අනුව ශීල සමාදානිය අද දවසේ යම් යම් ප්‍රමාණයෙන් මේ ශික්ෂාපද රැකීමෙන් කය වචන හික්මවා ගත්තා. ඊළඟට තම තමන්ට පුළුවන් අන්දමින් භාවනා සමාධි වශයෙන් සිත එක්තෙන් කර ගැනීම සතිය සමාධිය ඒව දිනු කර ගන්න ඕනේ ඊටත් වඩා ගැඹුරින් අන්තිමට අර කියාපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැටෙන අන්දමින් තමන්ගේ මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය නියම හරි දැක්ම ඇති කරගෙන ඒ විදිහට මානසිකාරය පැවැත්වුවොත් අර කියාපු විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ ජීවිතයේදීම නියම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන කටයුතු වල හැකි සංඥා උපදවාගෙන ඒවයි යෙදුනොත් ඇතැම් විට අර මේ මේ අති දීර්ඝ කාලයක් දුවගෙන මේ වටවලල්ලේ දිවිල කරගෙන ආපු මේ වටවලල්ලේ දිවිල නතර කළා අර විපරීත අදහස් වලින් මිදලා ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා ඒකට මේ හැම එකක්ම උපනිශ්‍රේ සම්පත්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද මේ ධර්ම ශ්‍රවණයත් ඊළා ඒ වගේම මෙතෙක් මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මගේ වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරේ මේ විශ්වයේ යම් තාක් සත්ව කොට්ඨාසයන් සිටිනවා නම් අවීචයේ සිට අකනිටා දක්වා අපගේ ඥායනුත් ඇතු මෙවැනි ඒ කුසල සම්පත්තියන අනුමෝදන් වෙන හැම කෙනෙක් මේ අනුමෝදන් වීම තුලින් අකිතාක් ඉක්මනින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පින් පමුණන්නේ එතාවතා චම්බුනි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මනින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මනින්නිකා

සෝකප්පත්තාදනි සෝකා හොන්තු සබ්බේහි පාන්නෝ අපත්තාදනි දුක්ඛා භයප්පත්තාදනි භය සෝකප්පත්තාදනි සෝකා හොන්තු සබ්බේහි පාන්නෝ විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ සූයාව නිබ්බාන පත්‍යා මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම සතං සමාගම සුරයාමි බාං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්සංතරායෝ සුඛී භාවිකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සබ්බ සම්පති නිවිචේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි